මේ දස සංඥාවන් අතුරෙන් අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සතිය පිළිබඳවයි. ආනාපාන සතිය සංඥාවක් විදිහට පුරුදු කරන්නේ කොහොමද? භාවනාවක් විදිහට හුරු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය අපේ සදහවත් පින්නතුන් ආනාපාන සතිය හඳුනාගෙන තියෙන්නේ භාවනාවක් විදිහට. සමත භාවනාවක්, විපස්සනා භාවනාවක් විදිහට ආනාපාන සති භාවනාව පිළිබඳව යම් මට්ටමක දැනුමකින් පොහොසත් වෙලා සිටින්නේ. ඉතින් මේ දසවිධ සංඥාවන් අතුරෙන් ඇයි ආනාපාන සතිය සංඥාවක් විදිහට හඳුන්වලා තියෙන්නේ කියන කාරණාවත් අපි මේ වෙලාවේ අවධානයට ගන්න අවශ්‍ය වෙනවා. එතෙන්දී අපිට ගිරිමානන්ද සූත්‍ර දේශනාව පාදක කරගන්න වෙනවා. ගිරිමානන්ද සූත්‍ර දේශනාව සිදු කළේ මොන වගේ පසුබිමකද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරගෙන තමයි ඒ ගැන අපට පිළිතුරක් විසඳුමක් සොයා ගන්නට වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ප්‍රමාණාත්මකව ඔබට කරුණු කියන්න සිරිත් පරිදි සුදුසුම ධර්මධරයන් වහන්සේ අප සමග වැඩ සිටිනවා. කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපේ හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වක ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අපි හාමුදුරනේ. අපේ හාමුදුරනේ අද සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මා ඉස්සෙල්ලාම දැනගන්න කැමති ආනාපාන සති භාවනාව පිළිබඳව බොහෝ කරුණු කාරණා බොහෝ දෙනා දන්නවා. ඉතින් මේ වැඩසටහන තවත් භාවනා වැඩසටහනකුත් නොවන නිසා ධර්ම සාකච්ඡාවකුත් වෙන නිසා ඇතිවිය හැකි ප්‍රශ්න ගැටළු වලට විසඳුම් සපයාගෙන යා යුතුව පවතින නිසා අපේ හාමුදුරනේ අපට පැහැදිලි කරලා දෙන්න ගිරිමානන්ද සූත්‍ර දේශනාව තුළදී ආනාපාන සතිය දස සංඥාවලින් එකක් විදිහට භාවිතා කරන්න කවර කාරණාවක් හේතු වෙන්නේ ඇද්ද කියන කාරණාව අවධාරණය කරමින් අපි කරුණු පැහැදිලි කිරීම සිදු කරමු. තිරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අපි සංඥාවන් නවයක් මීට කලින් සාකච්ඡා කරන්න තිබුණා. අද ආනාපාන සතිය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රවේශය ලබා ගත්තේ තාම හොඳ විදිහට. ඇත්තටම ආනාපාන සතිය පිළිබඳව අපේ පින්නතුල්ලා හුඟා කරුණු දන්නවා. එහෙමයි. ඒ ඇත්තට මෙතනදී දස සංඥාවලට සංඥාව කියලා කියන සංස හැඟීමනේ. එහෙමයි. ඉතින් මේ හැඟීම් වලට බුදුරජාණන් වහන්සේ අසනීප වෙලා හිටපු ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන තථාගතයන් වහන්සේගේ ආනාපාන සතියත් වදාලේ එතර මේ අර එකම අසනීප අරමුණක ඉන්න කෙනෙක් ඒ අරමුණෙන් ගලවන්න වෙන්නත් පුළුවන්. එහෙමයි. මොකද ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දැන් මට අමාරුයි. ඉතින් එහෙමනේ අසනීපයක් වුණාම කේන්ද්‍රිකාගෙන අපහසුතාවයෙන් ඉන්නකොට මේ අපහසුතාවය වේදනාව ගැනම හිත හිතා ඉන්න ගියාම වේදනාව ගැනම හිත හිතා ඉන්න ගියාම ඇත්තටම වේදනාව ඒ දුක් වේදනාව සම්බන්ධ දේශේනේ. ඇත්තටම වේදනාව ගැන නැවත නැවත හිතන්නේ යාම තුළ වේදනාව අඩු වීමක් වෙනවද එහෙම නැත්නම් ඒක වැඩි වෙන එකද වෙන්නේ? සාමාන්‍යයෙන් දැන් බොහෝම සිහියෙන් වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම වේදනාව අඩුවීමක් තියෙනවා. හැබැයි ඒතන සතිය මුල් වෙන්න ඕන. එහෙම නැතුව දැන් වේදනාව වේදනාව වේදනාව කියලා හිත හිතා ඉඳීම තුළ වේදනාව ඉතින් වැඩි වෙන්නත් පුළුවන්. එහෙම අයියෝ රිදෙනවා රිදෙනවා කියලා ඒක වැඩිෙන් වැඩියෙන් රිදෙන්න පුළුවන්. හරි වැඩියෙන් රිදෙන්න පුළුවන්. එතකොට සම් දැන් මෙතන සාමනාන්තේ මුලින් අහපු ප්‍රශ්නෙට ඇත්තටම දැන් මේ ආනාපාන සතිය කියලා කියන්නේ දැන් බලන්න දැන් මේ සංඥාව මේ හැඟීම දැන් අපි විනාඩි 5ක් විනාඩි 5ක් හුස්ම රැල්ලත් එක්ක හිටියා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ එතන ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. එහෙනම් එතන තියෙන්නේ මොනවද? අලෝභ, අදේශ, අමෝහ කියන ප්‍රධානම කුසල මූලයන් තුන තමයි තියෙන්නේ. යම් කෙනෙක් දැන් දැන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මට අමාරුයි මගේ වෙහි ඉරදෙනවා එහෙම කියන්න ඇතිනේ. ඒකනේ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම පුදුම අසාධ්‍ය තත්ත්වෙන් අමාරුවෙන් ඉන්නවා කියලා කිව්වොත් කේන්ද්‍රී ගානවා අපි කාටත් ලෙඩක් හදුනා මෙහෙමයි. එහෙමයි. ඒ වෙලාවේ ඒ වගේ අවස්ථාවක හුස්ම රැල්ලට හිත තියාගත්තා නම් අර වේදනාව ඔක්කොම අමතක වෙනවා. ඒ වගේම මේ ආස්වාස කිරීම, ප්‍රාස්වාස කිරීම හැඟීමක් හැටියට පුරුදු කළා නම් ඒ සිතෙහි ස්වාමීන් වහන්සේ ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඉතින් පිරිසිදු හිතක්. ඉතින් ඒ හිතම මේ මේ කායික අපහසුතාවය සුවපත් කරගන්නවා වගේම සාංශාරික වශයෙන් මුළු ජීවිතේම සුවපත් කරගන්න මේ හැඟීම උපකාර වෙනවා. අපි හන්නේ දැන් අපිට මතකනේ අපි දෙනම වහන්සේම මේ ධර්ම සාකච්ඡාව දිගින් දිගට පවත්වාගෙන යන කාලයක මේ භාවනාවේදී ඇතිවෙන පලිබෝධ වශයෙන් හඳුන්වන තැනදී මේ ආබාධයන් සම්බන්ධයෙන් කතා වුණා ශාරීරික ලෙඩ රෝග යම් යම් මට්ටමින් තිබුණොත් භාවනාව හරියට කරගන්න එක පහසුවක් නෙවෙයිනේ. එතකොට අපි හඳුරන්නේ දැන් කායික ලෙඩක් තියෙන කෙනෙක් වේදනාවෙන් ඉන්න කෙනෙකුට ආනාපාන සතිය ගැන එහෙම හිතන්න පහසුවක් දැනේවිද අපි හඳ ඒක හරියට කරගන්න පුළුවන් වෙයිද? ඔව්. ඇත්තටම සානත් ඒක එහෙම බැලුවොත් දැන් මහානාපාන සතිය බංගලට බොහොම නිරෝගීව ඉඳගෙන කළ යුතු භාවනාවක්. එහෙම. නමුත් මේ මොහොතේ හැටියට දැන් අවස්ථානුරූපීව මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඉන්න ඒ தත්ත්වයෙන් ගලවන්න බුදුරජාණන් වහන්සේ මේ දස සංඥාවන් අනදමාහිමියන් වහන්සේට ඉතින් ගන්නලා ඉතින් මේවා පුරුදු කරන්න කියලා ඉතින් ඒ සූත්‍ර දේශනාවේ පැහැදිලිවම තියෙනවා. දැන් සමහර බෙහෙත් තියෙනවා අපේ හැමදෙරුවනේ බොන්න අමාරුයි. අමාරු වුණත් අමාරුවෙන් හරි ඉලෙඩේ හොඳ කරගන්න බොණ්ඩ වෙනවා. බොණ්ඩ වෙනවා. ඒ වගේ දැන් මෙතන කායික වේදනාව තියාගෙන ඉඳෙද්දී ආනාපාන සතියේට සිහිය පිහිටුවන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. අමාරුවෙන් හරි ඒක කරගත්තොත් අර කියන ලෙඩේ සුව කරගන්න ඒක හේතු වෙනවා. ඒක හේතු වෙනවා. දැන් බලන්න දැන් ඇත්තටම අපි දැන් මේ දස සංඥාවන් කියන්නේ පළවෙනි සංඥාවෙන් ඉඳලා ඊට කලින් මේ සංඥාව මේ හැඟීම නැත්නම් මේ හඳුනා ගැනීම කරලා තිබුණේ ගිරිමානන්ද ස්වාමීන් සංඥා විපල්ලාසයෙන් වෙන්න පුළුවන්. එහෙම. මොකද උන්වහන්සේ දැන් ඒ වෙලාවේ තමන්ගේ කායික අපහසුතා බොහොම අමාරුවෙන් ඉන්නකොට සාමාන්‍යයෙන් හඳුනා ගැනීම අත්තරන පෙදෙනවා මෙතන පෙදෙනවා කියන්නේ ඒකකයක් හැටියට අල්ලගෙන අනේ මට අමාරුයි කියන ඒ ආත්ම සංඥාවෙන් තමයි උනාට හිටියේ එහෙම සහ නිත්‍ය සංඥාව නේද අපෙන් දැන් සමහර වෙලාවට අයියෝ දැන් මේක පටන් ගත්ත වෙලාවේ ඉඳලා විවරයක් නැහැනේ වෙනසක් නැහැනේ ඒ විදිහටම දැන් කියනවා කියලා. දැන් සමහරු ඉන්නවා අපේ ආන්දරනේ මේ මගේ මේ තුනටි අමාරුවක් තියෙනවා 1978 ඉඳලම තියෙනවා කියලා. අර ඒකම වෙනසක් නැතුව කාලවකවානුත් දාලා එහෙම අවධාරණය කළා නිත්‍ය සංඥාවෙන් අල්ලගෙන ඉන්න අවස්ථාවක්. ඇත්තටම සංස ඔය කියන සංඥා විපල්ලාසය එහෙමයි. ඒත් අනිත් පැත්තම තමයි අනිත්‍ය දේ නිත්‍ය විදිහට හිතනවා. නිත්‍ය දේ හැටියට තමයි හිතලා තියෙන්නේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය කියන සංඥාවන් නිවැරදි විදිහට ඒ සංඥාව අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, සුභ සංඥා ඒවා දැන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන එනකොට සාන්ත ආනාපාන සතියට අවශ්‍ය වපසරේ සකස් වෙන්න ඇති. එහෙමයි. ඒ මානසික පහසු ඇති වීගෙන එනවා. පහසු ඇති වීගෙන එනවා. ඉතින් එතකොට සාමණේරහන්ස ඒ තුළින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඒ ආනාපාන සති හුස්ම රැල්ලට හිත සතිය සිහිය දා ගැනීම තුළින්ම ලොකු සහනයක් ඇති වෙන්න ඇති. හැබැයි ස්වාමීන් වහන්සේ දීපත් කළා දැන් හොඳ තැනක්. ඉතින් ඇත්තට මොකද දැන් මේ ආනාපාන සතියේදී දැන් ලෙඩෙක් වුණාම ඒ තරම් අසාධ්‍ය තත්ත්වයක් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට තිබුණා නම් උන්වහන්සේට වාඩි වෙන්නත් අපහසු වෙන්නේ. එහෙමයි. සැතපීලාම ඉන්න ඇත්තේ. හැබැයි මේ ආනාපාන සතිය දී බුදුරජාණන් වහන්සේම වදාारण මේ ආනාපාන සතිය කරන්න ඕන ඇත්තටම වාඩි වෙලා ඉඳගෙනම. එහෙමයි. එතකොට ඒ අතින් බලනකොටත් මේක ටික අර සංඥාවක් හැඟීමක් හැටියට තමයි මෙතන මේ භාවනාවේ මහා ප්‍රතිඵලයක් ගන්නවට වඩා මේ සිහිය හුරු කරගන්න ඒ ඒ අවධානය වෙනස් කිරීම සඳහා කුසල අරමුණක් සැපීමක් විදිහට ගන්නත් පුළුවන්. ගන්නත් පුළුවන්. මොකද දැන් සූත්‍ර අවසානයේ පැහැදිලිවම තියෙන සංස ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මේ දස සංඥාවන් ශ්‍රවණය කරලා ඉවරනකොට උන්වහන්සේ සුවපත් වුණා කියලා. එහෙමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් ඇත්තටම අර තිබිච්ච වෙනම පැත්තකට රෝගී තත්වයට මට බෑ කියන తত্ত্বය ඊළඟට අපි අර කියපු ඔය නিত্য සංඥා ඊළඟට ආත්ම සංඥා ආදී ගැලවිලා අනිත් පැත්තට උන්වහන්සේගේ හැඟීම එන්න ඇති. සහ අපේ සාන්දරණ දැන් සූත්‍ර දේශනාවේ කොහෙදිවත් සඳහන් වෙනවද දැන් ආනන්ද හාමුදුරුවෝ මේ දස සංඥාවන් ඉගැන්නුවා මේ කියලා දුන්නා ගිරිමානන්ද හාමුදුරන්ට. එතකොට ගිරි ඒ කියලා දුන් එසැනින්ම උන්වහන්සේ ඒවා පුරුදු කළාද වැඩුවද එහෙම නැත්නම් අපි හඳුන්නේ අසා සිටි මාත්‍රයකින්ම හිතේ යම්කිසි ප්‍රබෝධයක් ඇති වෙලා අර වේදනාවන් සමනය වන්නට ඒක හේතු වුණාද කියන එක කොහොමද අපි තේරුම් ගන්නේ අසා සිටි මාත්‍රයෙන්ම තමයි එහෙමයි අසා සිටි මාත්‍රයෙන්ම උන්වහන්සේ දැන් අපිට උනත් දැන් සමහර අය කියන්නේ අනේ මම මහා දුකකින් හිටියේ බණට ඇහුවා විතරයි මගේ හිතට ලොකු හයියක් ආවා ශක්තියක් ආවා මගේ අර තිබිච්ච පීඩාව කොහෙන් ගියාද දන්නේ අර ඒ වගේ කිනත් හොඳ දැන් ඔය කවුරු හරි කෙනෙක් ගිලන් වෙලා ඉන්න වෙලාවක හාමුදුරු කෙනෙක් ගිහිල්ලා පිරිත් ටිකක් එහෙම කිව්වහම ඒ විදිහේ ලොකු මානසික ශක්තියක් ඇති වෙනවානේ අප සංඥාත් ඒතකොට ඒ ඇසීම් මාත්‍රයක් තුලින්ම ඒක එහෙම වෙනවා එතකොට ඒ ඇසීම් මාත්‍රය කියන්නේ අපි හඳුරන්නේ අර වේදනාව ගැන අවධානය යොමු කරන්නේ නැතුව ඉන්න ලැබෙන එක්තරා සංඥාවක් කියලා හිතන්න පුළුවන් නේද? පැහැදිලිවම සානස. දැන් එතකොට දැන් සම්නත් හොඳ තැනකට ආවා. දැන් ඇත්තටම ආනන්ද මාහිමියන් වහන්සේ මේක ඉගෙනපු වෙලාවෙම මේක ප්‍රායෝගිකව ජීවිතයට ගලපත්ත ගලපගත්තා කියලා අපිට හිතන්න අමාරුයිනේ. එහෙමයි. ඒ වෙලාවේ දැන් මේ මේ කියන සංඥා අර බැරි බැරි ගාති ඉන්නකොට වෙනම පැත්තක්. මේක මේ අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අර අහනකොටත් ස්වාමීන් වහන්සේ ඒක මහා සැනසෙල්ලක් ඇති වෙනවනේ. අනේ ඉතින් මම මේ බැරි දේවල් මේක මේ නිත්‍ය දෙයක් නෙවෙයිනේ. මේක මේ මෙන්න මේ වගේ ස්වභාවයක් නේ මම මේ අසුබ ගොඩක් නෙමෙයි සුබ වශයෙන් අල්ලගෙන මේක මේ අමාරුයි කියමින් ඉන්නේ ඒ විදිහට හිතෙන්නේ නැති. ඒතකොට උන්වහන්සේ අනද මාහිමියන් වහන්සේ මේ නියම සංඥාවන් මෙනෙහි කරන වෙලාවේ ලොකු සතුටක් ඇති වෙලා ප්‍රීතියක් ඇති වෙලා අර්ථ මිච්ඡ ලෙඩ අපි සාමාන්‍යයෙන් කියනවනේ මිනිස්සු අනේ මට ආම්දුරු පිරිච්චිලා ගියා විතරයි තිබිච්චලෙට කොහෙන් ගියාද දන්නේ නැහැ කියලා සාමාන්‍ය මිනිස්සු කියනවා නේ. ඒ වගේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේටත් ඒ අපහසුතාවය නැති වෙන්න ඇති. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් ඒ එහෙම අසා සිටීම කියන එක එහෙම දැන් මෙතන දස සංඥාවන් අසා සිටීම එහෙම නැත්නම් පිරිත් අසා සිටීම ඒ වගේ අසා සිටීම කියන එක භාවනා කර්මස්ථානයක් බවටත්පත් වෙන්න පුළුවන් හඳුරන්නේ. ඒ කියන්නේ ඇසීමෙනුත් භාවනා කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම සමහරවිට දැන් මෙතන සිහිය දැන් අපි සිහිය ගැන කල්පනා කරනකොට දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයටම දැන් රහතන් වහන්සේලා පවා දැන් ඔය බුද්ධංග ධර්ම ශ්‍රවණය කරලා දැන් උන්වහන්සේලා අර සම්හන්සේ මතක් කරපු විදිහට ඇත්තම උන්වහන්සේලා බුද්ධංග ධර්ම අවබෝධ කරගෙන ඉන්නේ. නමුත් ඒ බුද්ධංග ධර්මම ශ්‍රවණය කළ උන්වහන්සේලා සුවපත් භාවයටපත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් දෙවනුවට අහු ප්‍රශ්නේදී ඇත්තටම අසාසිතීම කියන එකක් දැන් අපි හිතමු පංච උපාදානස්කන්ධය පිළිබඳව කෙනෙක් හොඳට සත්‍යයනා කරනවා. ඉතින් ඒක අහගෙන ඉඳීම ස්වාමීනාත නිකන් දොරටුවක් ඇත්තට. එහෙමයි දැන් අපි හන්නේ දැන් බණ කියලා කියන්නේ අහන එකක් අහන එකක් නේ. ඒතකොට අර පැරණි අටුවාචාරින් වහන්සේලාගේ මතයක් තියෙනවනේ අපි හඳුරන්නේ මේ කම්මඨාන විනිමුත්තාහි ධම්මදේශනා නාමනත්ති කියලා. කමඨානකින් තොර ධර්මදේශනාවක් නැහැ කියලා. ඒ කියන්නේ බණ කියන්නේ භාවනා කර්මස්ථාන කර්මස්ථානයක්. එතකොට මේ අර දැන් දස සංඥාවන් පිළිබඳව ආනන්ද හාමුදුරුවෝ කියනකොට ඒක අහගෙන ඉඳීම කියන්නේ තරහා අපේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට භාවනා කර්මස්ථානයක් වුණා වෙන්න පුළුවන්. පැහැදිලිවම සංසික හරියටම හරි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් ඒක අපිට හොඳටම පැහැදිලි. අද කාලේ වුණත් ස්වාමීන් වහන්සේ හොඳට බණක් අහනකොට මහා පණක් එනවනේ එහෙම. ඉතින් ඒ වගේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හොඳට භ්‍රමචර්යාව ආරක්ෂා කරපු බොහොම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් අනිතික තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ වැඩ හිටපු ඉතින් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේට ඉතින් අර වගේ මේ මේ ධර්මයේ තියෙන පුදුම හරය අරටෝ වගේ මේ අනිත්‍ය ඊළඟට අනත්ත මේ මේවා නිතින් ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ තියෙන ප්‍රධානම හරය ඉතින් මේ වගේ දේවල් ඒ ඒ දේවල් පුරුදු කරපු කෙනෙකුට නැවත නැවත ඒවා අහන්න ලැබෙනකොට ඉතින් හරියට අර මේ මීපෙණිවක් කරනවා වගේ තමයි කනට. එහෙමයි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් අහන්න ඇති. ඉතින් ඒ නිසා උන්වහන්සේට අර තිබිච්ච අපහසුතා අඩු වෙලා උන්වහන්සේ සුවපත් වෙන්න ඇති ඉතින්. එහෙමයි. එතකොට අපි මූලිකව තේරුම් ගත යුතු දේ තමයි දැන් ගිරිමානන්ද හාමුදුරුවෝ කියන්නේ ගිලන්ව අසනීප තත්වයෙන් පසු වෙලා හිටපු හාමුදුරුව කෙනෙක්නේ. ඒතකොට ඇතිවෙච්ච කායික පීඩාවන් හමුවේ මේ ධර්ම මානසිකාරය સિદ્ધ කරන්නට හිත ඒ පැත්තට යොමු වෙලා නැති තියෙන වෙලාවක ආනන්ද හාමුදුරුවෝ හිත එතනට වැඩම කළා. ඒ නිකම්මනේ බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම පරිදි. ඒතකොට ගිරිමානන්ද හාමුදුරුවෝ දන්නවා ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායකයන් වහන්සේ. අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවෝ එවන්නේ නැත්තේ කියලා. එතකොට ඒ පිළිබඳවත් ලොකු ගෞරවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මං පිළිබඳව සැලකිල්ල දක්වලා ආනන්ද හාමුදුරුව මා වෙතට එව්වා කියන ප්‍රබෝධමත් හැඟීමක් වෙනවා. ඒත් එක්කම ආනන්ද හාමුදුරුව ඇවිල්ලා මේ දස සංඥාවන් දේශනා කරද්දී ශ්‍රවණ මාධ්‍යෙන් ඒ කියන්නේ අසා සිටීමෙන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම තුළ අර වේදනාව සම්බන්ධයෙන් වූ සංඥාවන් අර කටුක ශාරීරික වේදනාවන් හමුවේ ඇතිවෙච්ච පීඩාකාරී සංඥාවන් සමනය කරන්න යටපත් කරන්න මේ දස සංඥාවන් පිළිබඳව අසා සිටීම හේතු වුණා. එතෙන් එතෙන්දී ආනාපාන සතියද මේ එහෙම සංඥාවක් විදිහට පාවිච්චි කරලා තිබෙනවා. එතකොට අපි දැන් වැඩි දුරටත් මේ ආනාපාන සතිය පිළිබඳව කරුණු ටිකක් ප්‍රවේශයක් ගැනීම සඳහා සාකච්ඡා කරන්න ඕන භාවනාවක් විදිහට කොහොමද දැන් මේක පුරුදු කරන්නේ කියන කාරණාව පිළිබඳව අපි හාමුදුරනේ දැන් ආනාපාන සති භාවනාව පුරුදු කරන්න කැමති කෙනෙක් කොහොමද ඒකට ප්‍රවේශය ගන්නෙ මේ ලෝකෙින ඕන කෙනෙකුට ආනාපාන සති භාවනාව කරන්න පුළුවන්ද හැම කෙනෙකුටම ඒ ආනාපාන සති භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵල නෙලන්න පුළුවන්ද කියන එක අපි ඉස්සෙල්ලා අවධාරණය කරගමු. ඔව් සම්හක ඇත්තටම මේ මුලින්ම මතක් කරන්නට ඕන මේ ආනාපාන සති භාවනාවට ධර්මයේ විශේෂ නමක් දෙනවා මහා පුරුෂ භාවනාව. එහෙමයි. ඒ කියන්නේ ලෝ පහළ වී වදාළ සියලුම බුදුරජාණන් වහන්සේලා ඒ ලෞතර අභිසම්බෝධිය පිණිස ආදක කරගන්නේ ආනාපාන සතිය. ඒ කියන්නේ බුදුවරු ලෝවට නිර්මාණය කරලා දෙන භාවනාව. භාවනාව. ඒක තමයි මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ. බුදුන් මවන භාවනාව. භාවනාවක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනාව අනිත් භාවනාව වලට වඩා හරි විශේෂයි. විශේෂයි කියලා කියන්නේ දැන් අපි ගත්තොත් දැන් මෙත්ත සූත්‍රය සඳහන් වන්නේ තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යා ඒ විදිහටනේ මෛත්‍රී වඩනකොට ඕනනම් නිදාගෙන කරන්න සතර ඉරියව්වෙන් පුළුවන් සතර ඉරියව්වෙන් පුළුවන් නමුත් ස්වාමීන් වහන්සේ ආනාපානසති එහෙම කරන්න පුළුවන් කමක් නැහැ ආනාපානසතියේ බුදුරජාණන් වහන්සේ වදාළම පූර්වක්‍ෘතියක් තියෙනවා තථාගතයන් වහන්සේ වදාारण මේ භාවනාව කරන්න මුලින්ම අරණ්‍යයකට හරි රුක්ෂ මූලයකට හරි ශුන්‍යාගාරයකට අදහස් කරන්නේ ඇත්තටම ඒවට යන්නම කියන එක නෙවෙයි. විවේක ස්ථානයක් මේකට තියෙන්න ඕනේ. මොකද බොහොම සියුම් අරමුණක් මේ අල්ලන්නේ. එහෙමනම් කලබලකාරී පරිසරයක ඉඳගෙන ඒක කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ සඳහා විවේක පරිසරයක් තමන්ගේ නිවෙස්වල වුණත් විවේක තනක් අපි හදාගන්න වෙනවා මේ භාවනාවට. ඒ කියන්නේ ආරණ්‍යගත විය යුතුම නැහැ නේද? නෑ එහෙම වෙන්නේ. කලෙම හොයාගෙන යන්න ඕන කියලා කතාවක් නෑ. නෑ එහෙමයි. ඇත්තට මෙතන අදහස් කරන්නේ මේකයි. එහෙමනම් අරණ්‍යගත ශුන්‍යාගාර කියන කතේ ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. ඉතින් ශුන්‍යාගාර තථාගතයන් වහන්සේ මෙතන අදහස් කරන්නේ විවේක ස්ථානය. විවේක ස්ථාන. එතකොට ස්වාමීන් වහන්සේ විවේක ස්ථානයක් මේකට හදාගන්න ඕන. ඊළඟට දැන් මේකේ තියෙන පූර්වක්‍ෘති හැටියට දැන් උදුං කායං කය ඍජු වෙන්න ඕන. දැන් ඇත්තටම දැන් කය ඍජුව නැතුව දැන් හුස්ම රැල්ල හොඳට දැනෙන්න නම් කය හොඳට ඍජුව තියෙන තරමට හුස්ම රැල්ල දැනෙනවා. සමායෙන් අපි අහන මෙහෙම ඇහුවොත් නම් දැන් ඇඳේ දිගා වෙලින්දෙද්දි කය ඍජු වෙන්නේ. නැත්නම් ඒක මේක කරන්නේ ඇත්තටම වාඩි වෙලා කියන්නේ නිසීදිත කියලා කියන බුද්ධ වචනයට අපිට විරුද්ධ වෙන්නත් බෑ. එහෙමයි. එතකොට දැන් සමහරලාට දැන් අපි නිදාගෙන ඉන්න දැන් ලෙඩෙක්ට වගේ ඇඳේ දිගා වෙලා ඉන්න වෙලාවක අපි හඳුනන කරන්න අපහසු වෙයිද? ඔව් දැන් ඒ එතන නිසා මෙහෙම දෙයක් තියෙනවා. අපි ආනාපාන සතිය හොඳට ප්‍රගුණ කරලා පුහුණු වෙච්ච කෙනෙකුට ඒ වගේ අපහසුතාවයක් වෙන නිදාගෙන කරාට ඒකේ වරදක් නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ වදාරන නිසීදති කියලා ඒ වචනේ. ඒකට අපිට ඒ වචනේ අයින් කරන්න බෑ. එහෙමනම් මේ භාවනාවට වාඩි වෙන්නත් ඕන, කය යොදව තියාගන්නත් ඕන. දැන් සාමාන්‍ය අපි බලපුවාම දැන් සර්පෙක් වුණත් දෂ්ට කරන් ටිකක් කය සර්පයක් කෙලින් එනවනේ. එහෙම. ඊළඟට සාන්ත දැන් අපි බරක් උස්සන්න උනත් ටිකක් හුස්මක් අරගෙන ශක්තියක් කෙලින් වෙනවා. එහෙමයි. එතකොට ඇත්තටම මේ උජුං කාය කියලා කියන්නේ ඇත්තටම ඒක උජුං කායං පනිදාය පනිදාය. පරිමුඛං සතින් උපට්ඨ. එතකොට සාන්ත හොඳට බද්ධ පරියන්කේ වාඩි වෙලා ඉතින් බද්ධ පරියන්කේ කියලා කිව්වහම ඒක ඉතින් අද කාලේ නම් උතන පහසු ක්‍රියාවක් ගත්තර කමක් බද්ධ පරියන්කේ කියලා කියන එක සාමාන්‍ය තේරෙන විදිහට කිව්වොත් මේ එරමිනිය ගොතාගෙන එරමිනිය ගොතාගෙන එහෙමයි ක්‍රොස් ලෙග් මේ එහෙමයි ඒ කකුල් දෙක දෙපැත්ත ඇතුළට හිටින විදිහට වාඩි වෙන එක. එතකොට සාමාන්‍යයෙන් අපි හඳුරන්නේ කාන්තාව ඒ විදිහට වාඩි වීම යෝග්‍ය නෑ කියන සම්මුතියක් තියෙනවා නේද අපි හඳුරන්නේ. ඇත්තටම සමත කාන්තාවන්ට තියෙන අර්ධ පරයන්ක අර්ධ පරයන්ක ඒක විනය පිටකේ තියෙනවා. එහෙමයි. සමහර වෙලාවට අර්ධ පරයන්කින් වාඩි වෙන්නේ කොහොමද අපි හඳුරන්නේ? ඒ කියන්නේ එක කකුලක් නමාගෙන අනිත් කකුල පිටිපස්සට දානවා. එහෙමයි. ඒක පිරිමි අයක් මම දැකලා තියෙනවා ගොඩාක් ඔය භාවනා මධ්‍යස්ථානවල ගුරු මේ වගේ සමහර ස්වාමීන් වහන්සේලාත් ඒ විදිහට පහසු ඉරියව්වක් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අර්ධ පරියන්කෙම බද්ධ පරියන්කෙම දෙකෙන්ම සාන්ත කොන්ද හොඳට කෙලින් තියාගන්න පුළුවන්. එහෙනම් ඉතින් දැන් සමහර අය දැන් කොන්ද හොඳටම පහත් කරගෙන භාවනා කරනවා. ඉතින් අහපුවාම දැන් ඔහොම කොහොමද භාවනාව හරියන්නේ? නැත්නම් සමාධියෙන් හිටියේ කියනවා. අපි හිතමු පුටුවක වාඩි වුණත් ඉතින් ගැටලුවක් නැහැ නේද? ඇත්තටම සාමාන්‍යයෙන් දැන් තියෙන පුටුවක වාඩි වුණත් කෙලින්ම කොන්ද කෙලින් තියාගෙන කෙලින් තියාගෙන මේ භාවනාව කරන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් මේක අහනකොට වයෝවෘද්ධ කෙනෙක් හිතන්න පුළුවන් දැන් මට බද්ධ පරියන්කෙත් බෑ බිම වාඩි වෙන්නත් බෑ අර්ධ පරියන්කෙත් බෑ. ඉතින් එහෙම ඒකට ප්‍රශ්නයක් නෑ. තමන්ට පහසු විදිහකට පුටුවක් කෙනගෙන හැබැයි මේකට හොඳට කය නම් නිර්ජුව තියාගන්න ඕන. එතකොට තමයි මම ඒක හොඳටම දන්න හුස්ම රැල්ල හොඳටම දැනෙන්නේ කය නිර්ජුව තිබුණොත්. එහෙමනම් උජුං කායම් පණිදා. ඊළඟට සාමක මේ සතිය උපට්ඨ පෙත්වා. එතකොට සාංශි පරිමුඛං කියලා වචනයකුත් තියෙනවා. ඔව් පරිමුඛ සිහිය පෙරටු කොට කරගෙන. එහෙමයි. සිහිය තමයි මෙතන එහෙමයි. පෙරටු කරගන්නේ. එහෙමයි. එතකොට දැන් ඒක ඉදිරියට දැන් මේ කඳ කෙලින් තියාගෙන බෙල්ල හරවගෙන කරන්නත් බෑනේ අපේ හන්නේ. බෙල්ල හරවගෙන කරන්නත් බෑ. ඒ කියන්නේ මේ එක එක පැති වලට හරවගෙනත් බෑ. ඉදිරියට යොමු කරන ලද මුහුණක් පේන්න පුළුවන් නේද? එහෙමයි. ඒතර ඒකත් එහෙම සිහිය පෙරටු කරගෙන තමයි එතන. එහෙමයි. සාමාන්‍ය ශ්‍රාවනහට හොඳ හොඳ ප්‍රශ්න අහන්න දැන් සාමාන්‍ය එහෙමයි. දැන් කඳ සීලෙන් තිබ්බට ඔළුව හරවසින් තිබ්බොත් ටික වෙලාවක් යනකොට භාවනාවට ඒකත් ගන්න පුළුවන්. ඇත්තටම ඔව්. ඇත්තට සාමාන්‍ය කෙනෙක් වාඩි වෙලා එහෙම බෙල්ල හරව ගන්න අවස්ථාත් අඩුයි. එහෙම එක එක දිහා බල බලන්න වගේ සමහර හරවන්න පුළුවන්. ඔව් එහෙමත් පුළුවන්. අපිට ඇත්තට මේ වචනේ එහෙමත් යොදා ගන්නත් පුළුවන්. දැන් මොකද සතින් උපට්ඨපෙත්වා කියන එක ඊළඟට තියෙන නිසා මම නිසා එහෙමයි. පරිමුඛං ඔව් සතින් උපට්ඨපෙත්වා. ඒක සාන්ත හොඳට ඉදිරිය බලාගෙන ඊළඟට අපි සිහිය සිහිය පෙරටු කරගෙන ඔන්න දැන් සිහිය පෙරටු කරගන්නවා කියන්නේ මොකද කරන්නේ? මේකෙදි සතියමයි දැන් ආනාපාන සතිය වඩන්න බෑ. කොහේද සතිය තියන්නේ? හරි. ඒක හිතා හොඳ ප්‍රශ්නයක්. ඒතකොට සමහර ආනාපාන සතිය වඩන්න බෑ සිහිය නැති කෙනෙකුට. එහෙමයි. යම් කිසි මට්ටමකට සිහියක් තියෙන්න ඕන මේ ආනාපාන සතිය පුරුදු කරන්න. එහෙමයි. එතකොට ස්වාමීන් දැන් මේ ආනාපාන සතිය වඩන්න අත්‍යවශ්‍ය තේම තමයි සිහිය. සතිය. සතිය. එහෙමයි. එතකොට දැන් දැන් අපි හුස්ම රැල්ලට හොඳට සිහිය දාගෙන අපි මේ භාවනාව කරනවා. දැන් ස්වාමීන් වහන්සේ ඇහුවා මේ සිහිය කොහෙද පිහිටවන්නේ කියලා. ඇත්තටම දැන් මෙතනදී දැන් ගොඩාක් අය මේ භාවනාවේදී නාසිකාග්‍රය කියනවා ඊළඟට උඩ තොල කියලා කියනවා මේ සිහිය මේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් කරනවා නේද? දැන් ඒ කියන්නේ උඩු තොල අගහුව මේ නාසික නාස්පුඩු දෙක වටේට වටේට. හැබැයි සාපේ එතන වුණත් දැන් අපි ඒකෙදි හොඳට මතක තියාගන්න ඕන දෙයක් අර එතනම කියලා අපි දැන් මේ එහෙම නියමයක් කරගන්න ඕනත් නැහැ. අපි හන්ද දැන් මම ඒක අහන්න හේතුව දැන් සමහර භාවනා මධ්‍යස්ථානවල මේ පිම්බීම හැකිලිම මේ ආනාපාන සතියේදී සිහිය පිහිටවන තැනදී බඩ ඉස්සෙනව පහත් වෙනව පියර දකලා එහෙම සිහිය පිහිටවන්න උත්සාහ කරනවා එතකොට ඒක වැරදිද? ඒක ඒකත් කමක් නැද්ද? දෙකෙන්ම එන්නේ එකද කියන එකත් අපි පොඩ්ඩක් අවධානය කරගන්න වෙනවා. බුරුම රටේ දැන් මහා කියන භාවනා මධ්‍යස්ථානයේ සංසව පිම්බීම හැකිලිම තමයි එතන තනිකර විපස්සනාව. එහෙමයි. විපස්සනාවෙන් තමයි ආරම්භ කරන්නේ. ඉතින් හැබැයි දැන් අපිට දැන් මේ බුද්ධ දේශනාවම අපි කතා කරන නිසා ඒවා වැරදි කියන්න බෑ මොකද ඒ වගේ ලොකු ප්‍රතිඵල ලැබපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙමයි. අපි කියන්නේ මට දැනගන්න ඕන බුද්ධ දේශනාවට අනුව මේ සිහිය පිහිටුවේ යුත්තේ මෙන්න මෙතනමයි කියලා කොහේවත් සූත්‍රයක සඳහන් වෙනවද? නෑ සාමස ආස් දැන් අපි මේ කර්මස්ථානය ගත්තොත් සෝසතෝ වාස්ස සති සතෝ පස්ස සතිම සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් පාස්වාස කරනවා. එතකොට සාමස මෙතනදී මම අර කියන්න ගත්තේ ඇත්තටම දැන් අපි ඒක අර නාසිකාග්‍රය කියලා ග්‍රහණය කරගන්න ඕනේ නැහැ. අපි මේ මූල ප්‍රදේශයට හොඳට හිත තියාගෙන බොහොම සැහැල්ලුවෙන් ස්වභාවික හුස්ම රැල්ලටම හිත දාගත්තා නම් හරි. එතකොට දැන් මේකේ විශේෂයෙන් මේක මතක තියාගන්න ඕනේ දැන් අර අපි හිතලා හුස්ම ගන්නෑ. දැන් හිතලා හුස්ම ගත්තොත් අර යෝගාභ්‍යාසයක් වගේ ඒක නිකන් අර ප්‍රාණයාම වගේ දැන් බොහෝ දෙනා හිතලා හුස්ම ගන්නවා හිතලා හුස්ම හෙලනවා ඒක ඇත්තටම භාවනාවක් නෙවෙයි. ඒ කියන්නේ හුස්ම ගන්නවා කියලා හිතලා ඇතුළට හුස්ම ගන්නවා. හෙලනවා කියලා හුස්ම හෙලනවා. හෙලනවා. ඒක වැරදි. ඒක වැරදි. ඒ කියන්නේ ස්වාභාවිකව අපි ඉන්න වෙලාවට වෙනත් වෙනත් කටයුතු කරන වෙලාවක නිකන් ඉන්නකොට ඕන කමින් හුස්ම ගන්න ඕන කමින් හෙලන්න යන්නේ නැහැනේ. ඒක ස්වාභාවිකව වෙන දෙයක්. අන්න හරියට. ඒකද එහෙමම වෙන්න දෙන්න ඕන. එහෙමම වෙන්න දෙන්න. දැන් ඇත්තටම සමහරවිට හරියටම හරිය. දැන් අපි හිතමු දැන් අපි ඇදුම රෝගීන් වාගේ ඉපදිච්ච දවසේ ඉඳලාම හුස්ම ගන්නවා. එහෙමයි. එතකොට හැබැයි අපි හුස්ම ගත්තද කියලා අපි දන්නේ නැහැ. ඔතන තියෙන ප්‍රශ්නේ නැත්තම් භාවනාවක් ඇටියෙද ආස්වාස පාස්වාස හුස්ම ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. මෙතන සිද්ධ වෙලා නැත්නම් අපි දන්නේ අපි හුස්ම ගත්තද කියලා. දැන් සමහරුන්ගෙන් අහපුවාම ඔය කියන්නේ දැන් භාවනා හැම කරන්නේ නැද්ද කියලා අහුවාම කියනවා. මේ හාමුදුරනේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. එහෙමයි. එහෙමනම් දැන් හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම තමයි මේ ආනාපාන සතිය කියන්නේ. වෙලාවක් නැති වුණා නම් එයා ජීවත් වෙන්නේත් නැහැ. ජීවත් වෙන්නේත් නැහැ. ඉතින් ඇත්තටම දැන් මේ සාමාන්‍යයෙන් අපි ඒක අර විවාහාරයේ තියෙන විදිහ. එහෙමයි. එතකොට දැන් බලන්න සාන්ත දැන් අර ස්වභාවික හුස්ම රැල්ල තමයි හිත දාන්න ඕන. එතකොට අර දැන් උතනදී සාමාන්‍යයෙන් දැන් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් කෙනෙකුට සමහරුන්ට බොහෝ සෙයින් දැන් අපේ සම්මාසය ඇහුවා දැන් මේ හුස්ම හැමෝටම මේ ආනාපාන සතිය හර වෙනවද කියලා. එහෙමයි. එතනදි සංගත ඇත්තටම දැන් ඔය ආනාපාන සතියේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ හුස්ම රැල්ල දැනෙන්නේ නැති එකනේ. එහෙමයි. ඉතින් දැනෙන්නේ නැති එකට ක්‍රම කීපයක් තියෙනවා. හැබැයි ඒවා මේ මම මේ කාටවත් කරන්න කියලා කියන ඒවා නෙවෙයි. නමුත් විසුද්ධි මාර්ග අට කතාවේ ඒවා අපිට බැහැර කරන්න බෑ. එහෙමයි. නමුත් ඒවා මම කරන්න කියලා කියන්නේ නැහැ. මොකද බුද්ධ දේශනාවේ එහෙම සඳහන් වෙන්නේ නැහැ. එහෙම හුස්ම රැල්ල තේරෙන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ ගණන් ක්‍රමේ ගණන් කරන ක්‍රමයක් විසුද්ධි මාර්ගයේ තියෙනවා. තියෙනවා. අරමුණෙහි අවධානය පිහිටුවා ගැනීම සඳහා උපකාර වෙන ක්‍රියාවක්. ක්‍රියාවක්. හැබැයි ඒකේ පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා කියලා හිතෙනවා. දැන් මොකද දැන් බලන්න සාමාන්‍යයෙන් දැන් අපි හුස්ම ගන්න ආශ්වාස කරනවා ඒ කාය. ප්‍රාශ්වාස කිරීමත් එකයි. එතකොට හුස්ම ගැනීමත් හුස්ම හෙලීමත් එකයි එකයි කියලා ගණන් කරනවා. නැවත හුස්ම ගැනීම හුස්ම හෙලීම 1 2යි 2යි කියලා අපි ගණන් කරනවා. ඔය විදිහට සානස 10 දක්වා අපිට ගණන් කරන්න පුළුවන්. හැබැයි දැන් මේ ආස්වාසයක එක දැන් හුස්ම හුස්ම ගැනීම ආස්වාසයක අවසානයේ ස්වාමීන් වහන්සේ ප්‍රාස්වාසයක ආරම්භය. එතකොට මේක චක්‍රයක් වගේ යන දෙයක්. ඉතින් අපි අර ගණන් කරන්න ගත්තාම එතන නිකන් හරියට අර මේ නිකන් බාධකයක් තිබ්බා වගේ අර භාවනාවට බොහෝ යෝගාවචරෝ කියන එක ඒක අර සිහිය ඒ චක්‍ර මෙහෙම බැරිද අපි හන්න දැන් හුස්ම අරගෙන හෙලනකම්ම ඒක රවුමක් විතර 1 1 1 කියලා ඒ රවුම ඉවර කරනවා දැන් හෙලීමෙන් පස්සේ ඒක අවසන්නේ ඊට පස්සේ ආයි දෙවනි එක ගන්නකොට අපහු ආරම්භයේ හුස්ම ගන්නවත් එකම 2 2 2 කියලා හිතාගෙන ඒක පිට කරනකම්ම ඔව් දැන් සමහර මේක අර ඇත්තටම බලපුවහම අර හාව දෙන්නේගේ පස්සේ පන්නනවා වැඩක් එහෙම. මොකද මේ හුස්ම රැල්ල අල්ලන්නත් ඕන, ඉලක්කම් ගැන හිතන්නත් ඕන. හැබැයි ඊට වඩා පහසුයි දැන් බුද්ධ දේශනාව. හැබැයි ඉතින් හාව ඉන්න බව දැනගත්තාම අල්ලන්න ලේසි නේද අපිට? ඔව්. ඒක හරියි. දැන් හාව දෙන්නෙක් අල්ලන එක ටිකක් අමාරු නේද? එහෙමයි. දැන් මෙතන දෙන්නෙක් වෙන්නේ නෑනේ. ඇයි දැන් සම්බන්ධ දැන් හුස්ම රැල්ලට සිහිය පිහිටුවලා ඒ සම්බන්ධයෙන්ම පස්සෙන් අවධානය යනවා. සංස එකයි එකයි කියනකොට දැන් එතන තව අවධානය අනිවාර්ය ඉලක්කම් වලටත් යනවා. එහෙමයි. ඒ ඒ ඉලක්කම් වලට අවධානය යන එක වළක්වන්න නේද අපි හඳුරන්නේ පහට වැඩි අඩු වෙනුත් ගණන් එපා කියලා 10ට වැඩි වැඩි වෙනුත් ගණන් එපා කියලා එහෙම එකින් 10 සීමාවක් දාලා තියෙනවා මම මේ අභියෝග කරන විදිහට තමයි මම ඒක ඔව් සාමනාන්ත කියන එක හරිය ඇත්තටම අපිට විසුද්ධි මාර්ගය කියන එක මහා අනර්ගවත් ග්‍රන්ථයක් නෑ මට හිතිච්ච විදිහ සහ මම ගොඩක් මේ භාවනාචාර්ය මේක ඉතින් අනිවාර්ය අංගයක් නෙවෙයි ගෙන්න යුතු කියන එක. කළ යුතු නෙවෙයි. නමුත් අර පරීක්ෂා කරලා බලලා Tamanට ගැළපෙනවා නම් කරාට ගැටලුවකුත් නැහැ. කරාට ගැටලුවකුත් අර මූලික වශයෙන් ඇත්තටම. ආරම්භයේදී ඒක කළාට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඒකේ පොඩි බාධකයක් තියෙනවද කියලා සමහර වෙලාවට හිතෙනවා. එතකොට මොකද මේකට බොහෝම සැහැල්ලුවෙන් ඉඳගෙන මේ මේ හුස්ම රැල්ල අල්ලන්න ඕන. දැන් කොහොම ඉන්න අපි හන්ද දැන් සැහැල්ලුව වැඩි වෙලා නිින්ද යන්න පුළුවන් නේ තීන විද්‍යාව තියෙන්නත් පුළුවන්. දැන් අපි හන්ද නිතරම අවධානය කරන බොහොම සැහැල්ලුවෙන් ඉන්න කියලා. ඒතර ගත සැහැල්ලු කරගන්න යාම තුලම අපි හඳුරන්නේ නොදෙනුවත්වම තීන විද්‍යට ගිහිල්ලා අන්තිමේදී 100 දක්වා ගණින්න වේද එතකොට අන්නේ ඒ සැහැල්ලුවත් අපි පිටින්දි පොඩ්ඩක් පාලනය කරගන්න අවශ්‍යයි නේද අපිට මෙහෙමයි දැන් අපි දැන් මෙහෙමනේ අපි හැමදේම අතහරින්න ඕනේ කර්මස්ථානයක් වුණත් අපි ඒකත් එක්ක පොරබදවදා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම. අපිට ආනාපාන සතිය කරගන්න බැරි නම් මොන විදිහටවත් ඒක දැනෙන්නේ නැත්නම් අතහැරලා දාන්නත් පුළුවන්. හැබැයි ඒක ඊටම වැදගත් ප්‍රකාශනයක් අපේ අහන. අපි ගොඩාක් යෝගාවචර මම හිතන භාවනාවට එන්න අය සමහරු කැමතියි අපි හාඳුරන්නේ මේ දැන් ආනාපාන සතියෙත් නම් කැමතියි. ඉතින් දැන් අපි හාඳුරු පටන් ගත්තේම මේ මහා පුරුෂ භාවනාව කියලා එහෙම ලොකු වර්ණනාවකුත් කරලානේ. ඒ තුලත් සමහර අය හරි යනක් තියෙනවා මේක ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ආදි වශයෙන්. ඊට පස්සේ අර අමාරුවෙන් කරගන්නත් බෑ හිත පිටුව ගන්නත් බෑ අමාරුවෙන් මේකට වෑයම් කරනවා ඒ තුල ලොකු එපා වීමක් ඇති වෙන්නත් පුළුවන් නේද අපි හඳුරන්නේ ඉතින් ඒ වන් අවස්ථා මොකද කරන්නේ ඔව් දැන් ඇත්තටම සම්මත දැන් එහෙමනම් දැන් තවත් ක්‍රමයක් තියෙනවා ඒකත් අපි කියන එක හොඳයි දැන් සාමාන්‍යයෙන් දැන් අපි හිතමු කෙනෙකුට හුස්ම රැල්ල මොන විදිහටවත් තේරෙන්නේ නැහැ එහෙම තේරෙන්නේ නැති කෙනා ගණන් ක්‍රමයේ කරන ක්‍රමයටත් යන්න පුළුවන්. ඒක මම මේ වරදක් හැටියට කරන්න එපා කියලා එහෙම කිව්ව එකක් නෙවෙයි. එහෙමයි. මට දැනෙච්ච දේ මම කිව්වේ ඇත්තටම දැනෙච්ච සහ පැරණි ආචාර්යයන් වහන්සේලාගේ ඉතින් මතේ. සුද්ධ වචනේ පෙළේ ගණන් කරන ක්‍රමයක් නැහැනේ. ඊළඟට සම්මහන්ස දැන් අපි කිව්වා දැන් මේකත් එක්ක පොරබදවදා ඉන්න එපා අනේ මට ආනාපාන සති හරියන්නේ නැහැ කියලා සමහරව අවුරුදු 10 15 ඒකම අල්ලගෙන ඒ ඔස්සේම බොහෝම දුකසේ ඉන්න අවස්ථා තියෙනවා. ඒ වගේ අයට ස්වාමීන් වහන්සේ කරන්න හොඳ දෙයක් තියෙනවා හොඳට මෛත්‍රී වඩනවා. මෙත්තා මෙත්තා භාවනාව. මෛත්‍රී භාවනාව වඩනකොට ස්වාමීන් වහන්සේ ඔන්න දැන් හොඳට යාට මෛත්‍රිය හොඳට දැනෙනවා. ඒ මෛත්‍රියෙන් හිත සැහැල්ලු වෙනකොට ඔන්න හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. හිමීට මෛත්‍රී භාවනාව අමතක කරලා හුස්ම රැල්ලට හිත යොමු කරලා ආනාපානසති කරගෙන යන්නත් පුළුවන්. පුළුවන්. ඉතින් ඒ විදිහට දැන් ගොඩක් අයට අර මොකද දැන් මේ ඕලාරික අපි හඳුනන්නේ භාවනාවෙන් එහෙම. පැහැදිලිවම සාමනතුනේ ඕලාරික తත්වයේ සංසුන් කරගෙන බොහොම සංසිඳවමින් යන ගමනක් නේ. ඉතින් මූලික වශයෙන් ඕලාරිකව හොඳට වැටහුණාට පස්සේ පස්සේ ඒක නොදෙනිය නමක්ක් තියෙනවා. අපි හන්නේ දැන් භාවනාවක් තෝරා ගැනීමේදී දැන් මට ගැළපෙන භාවනාවක් තෝරා ගැනීමේ අයිතිය සහ දැනුවත්කම මූලිකව තියෙන්නේ මටනේ. එතකොට මේ ඕනම භාවනාවක් කැමැති කැමති කියලා මං කැමති කියලා තෝරා ගැනීම ගැළපිනවද එහෙම නැත්නම් තව චරිත ලක්ෂණ අනුව ඒක තෝරා ගැනීම ක්‍රමයක් තියෙනවද අපි හඳුරන්නේ? ඇත්තටම සාමාන්‍ය මෙතනදී අපි හොඳ ආචාර්යවරයෙක් ගුරුවරයෙක් හොයාගන්න එක ඇත්තට භාවනාව දිගට කරගෙන යන්න කැමති නම් හොඳ ගුරුවරයෙක්ගේ ඇසුර අවශ්‍යයි. මොකද දැන් අපිට හිතෙන දේවල් වලට වඩා සමහරකට ගුරු බුද්ධි විශේෂතා කියලා තියෙනවානේ. ඒතරම ගුරුවරයෙකුගෙන් ලැබෙන අවවාද අනුශාසනා භාවනාවකට පුදුම උපකාරයි. ඒක පැහැදිලිවම අපි පිළිගන්න ඕන. එතකොට දැන් මොකද අපි හඳුරු පැහැදිලිව අවධාරණය කරන ගුරු උපදේශ නැතිව තනිව භාවනා කිරීම සුදුසු නැහැ කියන එක. නෑ කරන්න පුළුවන්. අපි ඇත්තටම ගුරු දැන් ගුරුවරයෙක් දැන් කසින භාවනාවක් වගේ කරනවා නම් ඒක කරන්නම නරකයි. ඇත්තටම ඒක කරනවා නම් ගුරු ඇසුරක් අත්‍යවශ්‍යයි. ඊළඟට අපි ස්වාමීන් වහන්සේ හිතුවොත් දැන් ඒ වගේම දස අසුබ වගේ දස අසුබ අපි හිතමු අට්ටික භාවනාව වගේ කරනවා නම් ඒ වගේ සමනක මොකද මේ නිමිත්තක් ඉස්සරහා තියාගෙන ඒ පරිකර්ම නිමිත් ඒ නිමිත්ත දිහා බලාගෙන උග්ඝහ නිමිත්තක් අරගෙන ඇස් දෙක පියාගෙන ඒ ගත්ත නිමිත්ත අපි නැවත නැවත ඒකම මෙනෙහි කරලා අර පටිභාග නිමිති කියන්නේ මහා ආලෝකයක් සහිතව ඊළඟට සාංශ මේ අර්පණා සමාධි පඨම ධානය දක්වා යන ගමනේදී ගුරුවරයෙක් ඉන්න ඕන. දැන් අපි සාමාන්‍ය එදිනෙදා මේ අපේ නීවරණයටපත් කරගන්න, ඒ වගේම කුසල් සිත් උපදවා ගන්න. ඉතින් භාවනාවක් හැටියට ආනාපාන සතිය එහෙම වැඩ කරන්න පුළුවන්. ඊළඟට මෛත්‍රිය. ඒ කියන්නේ සමත මට්ටමට එනකන් සරල මට්ටමට ගුරුවරයෙක් නැතුව කරාට කමක් නැහැ. හැබැයි ආනාපාන සතියෙදි ගත්තහම අපි හන්නේ ගැඹුරු විපස්සනාවට යනකම් මේක නිවෙනවනේ. ඔව් පැහැදිලි. ඒ වගේ තැන්වලදී සමහරලාට තනියෙන් කරගන්න දන්නේ නැහැ නේද අපි. ඔව් නෑ අනිවාර්යයෙන්ම සාන්ත ගුරු ඇසුරක් තියෙන එක ඉතාම හොඳයි. මොකද හොඳට භාවනා කරලා පළපුරුදු ස්වාමීන් වහන්සේ නමක්ගේ ගුරු ඇසුරක් තියෙන්න ඕන මේ වැඩේට. ඒක ගුරු ඇසුර තියෙන්න ඕන භාවනාව ගැන හරියට කියලා දීම සඳහාද තවත් තවත් ඒ පුද්ගලයාගේ චරිතයේ ස්වභාවය ගුරුවරයා විසින් හඳුනාගෙන ඒකට ගැළපෙන භාවනාව තෝරලා දෙන්නත් ගුරුවරයාට හැකියාව තියෙනවා. ඔව් දැන් ඇත්තටම සම්මාන දැන් දැන් ඇත්තටම චරිත ඒකත් සිදු මාර්ගේ තියෙනවානේ. එතකොට සම්මාන දැන් සමහරලාට ආනාපාන සතිය කියන එක සිහිය තියෙනවා නම් ඉතින් කෙනෙකුට හැමෝටම වගේ සප්පාය වෙන භාවනාවක්. එහෙමයි. ඉතින් සමහර වෙලාවට අපි හිතමුකෝ ආනාපාන සතිය වඩන කෙනෙකුට නිතරම පුදුම ද්වේෂයක් ඇති වෙනවා කියලා. හරි තරහක් ඇති වෙනවා. ඉතින් යාට කොයි වෙලේ තරහක් ඇති වෙනවා නම් අර ගුරුවරයාට ඒක මතක් කරමු. ගුරුවරයා දන්නවා මෙයා මහා දේශ චරිතේ ඉතින් මෛත්‍රී වඩන්න කියලා එයාට පුරුදු කරනවා. ඊළඟ දැන් සක්මන් කරනකොට නම් ගුරුවරයෙක් ඇසුරේ ඉන්නකොට සම්මත ඒ ගුරුවරයා දන්නවා දැන් ඇත්තටම මේ ඒක මට අත්දැකීමක් තිබුණා පාවොක්කාරන්නේ සේනාසනේ ඒ ටික දවසක් අපි භවනා කරානේ. සාහන දැන් ඇත්තටම මේ මට ඒ ඉන්න කාලේ ඇත්තටම එපා වුණා. එපා වුණා කියන්නේ මේ කියන්නේ ආහාර ප්‍රශ්නයි. ඉතින් කොහොම හරි මේ දාර ආහාර සප්පාය කියලා එකකුත් තියෙනවා. තියෙනවානේ. ඉතින් ඇත්තටම මේ බොහොම අපහසුතාවයක් ඇති වුණා. ඉතින් මම සක්මන් කරනකොට දවසක් ඒ ස්වාමීන් වහන්සේ නමක් මට කතා කරලා ඉතින් අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක පරිවර්තනය කළා. කිව්වා මේ දැන් ඔය ආනාපාන සතිය වඩන්න එපා මෛත්‍රී වඩන්න කියලා. උන්වහන්සේට තේරුණා මම මේ බොහොම දේශයෙන් ඉන්නේ කියලා උන්වහන්සේ තේරුණා. කියන්නේ එහෙම දේශයක් ප්‍රකට වුණේ නැහැ. එහෙමයි. අර ලැබෙන ආහාරත් තියෙන අකමැත්තත් එක්ක යම් අප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ නැති නේද අපේ. ඔව් ඒ කියන්නේ ඇත්තටම දැනන්න පුළුවන්ද කියලා වගේ. අන්න හරි. දැන් මේ වෙලාවේ මොහොතට දැන් මේ කියන්නේ මම මේ දේශයක් ප්‍රකට කරාවත් කාටවත් බෑන්නේ. එහෙම එකක් නෙවෙයි. නමුත් උන්වහන්සේලා අර භාවනා කරන අය නේද ගුරුවරයෙක් ළඟ ඉතිහාම තියෙන වටිනාකම. සහ සක්මන් කරන තාලෙනුත් පේන්නේ නැති නේද අපි හානේ පොඩ්ඩක්. ඔව් එහෙමත් පේන්නේ නැති. දැන් කේන්ති ගිහිලා ඇවිදින කාලේ එහෙම කියන්නේ එහෙම මට කේන්තියක් තිබුණේ නැහැ. එහෙමයි. මෙතන තිබුණේ දැන් මේ වැඩේ මෙතන මට කරගන්න බැරි වෙයි කියන දැන් මොකද ඒ ආහාර අපට සප්පාය නැහැ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඉතින් කොහොම හරි දැන් භාවනා කරනකොට දැන් අපේ ලංකාවට ඇවිල්ලා දැන් මහන්සියකින් මේ භාවනා කරලා අපි හොඳට කරගෙන ගියා. නමුත් අර ඒ පරිසරයත් එක්ක සමහරලාට අපිට පාවෙන්න වෙනවා. ඉතින් ඒ එනකොට ඒ ගුරුවරු ළඟ ඉන්නකොට ඒක මට හරියට දැනුණා මේ උන්වහන්සේ මට කිව්වා මෛත්‍රී වඩන්න කියලා. ඇත්තට මේකෙන් මට ලොකු අර ගුරුවරයා කෙරෙහිත් ලොකු ප්‍රසාදයක් ඇති වුණා. ඉතින් මේ ඒ වගේ මගේ භාවනාවත් යම් කිසි මට්ටමකට හදා ගන්න ඒක ලොකු උපකාරයක් වුණා. ඒතර අපේ හන්දරෝ දැන් ආනාපාන සති භාවනාවද එතෙන්ද කළේ? ආනාපාන සති අපි පරියන්කේ දී කරේ ආනාපාන සතිය. ඉතින් සක්මනේදීත් අපි සිහිය ඒහා සම්බන්ධව සක්මන හැටියට එහෙම මේ සක්මන් භාවනාව තමයි කරේ. නමුත් ඒ උන්වහන්සේ කිව්වේ මට ඒ සක්මන දැකලා මොකක් හරි දෙයක් උන්වහන්සේට තේරෙන්න ඇතින් ඇත්තටම උන්වහන්සේ තේරුම් ගත්ත විදිහ 100%ක්ම හරි. ඉතින් උන්වහන්සේ මට කිව්වේ මෛත්‍රී භාවනාව දැන් පරියන්කේදී වුණත් මෛත්‍රියෙන් ප්‍රකට කරන්න. දැන් අපි හඳුරන්නේ මේ දැන් ඒ සක්මන් භාවනාවේදී විතර්ක බහුල කෙනෙක් ගත්තොත් දැන් එයාට විතර්කය තුලම සක්මන් කරන්න පුළුවන් නේද? දැන් එක එක වේවා දැන් අපේ හඳුරුවන්ට ඒ වෙලාවේ විතර්ක බහුල සිටවිලක් ආව නම් අර දවල් හා උදේ හම්බෙච්ච දාන ගැන හිතම හිත ඉතාම එහාට මෙහාට සක්මන් කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දාන ගැනම කියන්නත් එපා. නෑ වෙන වෙච්ච දවසේ වෙච්ච සිදුවීම් ඇත්තටම දැන් එතනදී තියෙන සංස ඒ ආහාර අපිට සප්පාය නෑ එහෙමයි නැත්නම් සප්පාය නැතු වුනහම අපිට ඉතින් ඇත්තටම අර ඒවත් එක්ක ඉතින් හරි අමාරුයි එහෙමයි එතකොට සංස දැන් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා මේ සෑම කර්මස්ථානයක්ම සාමනත ගොඩාක් සියුම් වුණාම හරි පහසුයි කරගන්න. සියුම් වුණාම කරගෙන අපි දැන් මෛත්‍රී භාවනා වුණා. දැන් මේක ඕන කෙනෙක් කරලා බලන්න ඒකේ ඇත්තටම පුදුම ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය පුරුදු වෙලා තියෙනවා මම නිදුක් වෙමි නිරෝගී වෙමි වෛර නොවෙමි තරහ නොවෙමි ඔය විදිහට පොඩ වාක්‍යයක් එහෙනම් සෝපත් වෙන කියන වචනේ තිබ්බනම් ඇති ඒ වගේ සමනක් දැන් සක්මනේදී වුණත් සමනසේ සක්මන ගැන ඇහුවා ඇත්තටම සක්මනේදී මේ අමෝතුවෙන් හිමීට යන්න ඕනේ කියලා එකක් එහෙම නැහැ ඇත්තටම සාමක මේ අපි සාමාන්‍යයෙන් මේ අර වදින තැනට හිත තියාගත්තා නම් අපිට මේ සිහිය පිහිටව ගන්නනේ ඕන කොහොම හරි ඒ වදින තැනට අපි කියන්නේ පොළවේ දැන් ස්පර්ශ වෙන තැනක් තියෙනවනේ. එතෙන්ට අපි හිත තියාගෙන කෙනෙක් හොඳට සක්මන් කරලා බලන්න හොඳ ප්‍රතිඵල තියෙනවා. එහෙනම්. කියන්නේ අතර පුහුණු වෙන කෙනෙක් විදිහට හිමීට හිමීට සක්මන් කරලේ වදින තැන හරියට සිහිය පිහිටුවාගෙන ඊට පස්සේ සාමාන්‍ය ඇවිදින රටාවට එහෙම ඇවිදින්නත් පුළුවන් නේද? ඔව් එහෙමත් පුළුවන්. ඇත්තට සංස ඒකත් එක්තරා ක්‍රමයක් තමයි. එහෙම. ඒ අර අපි දැන් මොකද එක සරියටම සාමාන්‍ය සිරිතටම ඇවිදින්න ගත්තොත් අර සිහිය පිහිටුවන්න තියෙන මේ කියන විදිහෙන්නත් පුළුවන් නේද? විදිහෙන්නත් පුළුවන්. ඒකදී අර බොහොම කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. සමහර වෙලාවට සමහර අය ඒවා අර මේ ප්‍රදර්ශනාත්මකව කරන්න ගිහලා දැන් මේ මේ හරිනවා ඊට පස්සේ වහනවා ඒ වගේ දේවල් කරන්න ගියාම ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි සංඝාත දැන් අපිත් එහෙම බොහොම සංවරයට එහෙම සක්මන් කරලා තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනව නෙවෙයි. නමුත් දැන් මට හිතෙනවා දැන් මේ භවනා කරන මේක අහන බොහෝ දෙනාට ප්‍රයෝජනයක් තිය සාමාන්‍ය හයිය යන්න කියනවා නෙවෙයි යන ගානට මේක කරලා අපිට එක එක දේවල් කරලා බලන්න පුළුවන් හදා බලන්න පුළුවන් හදා බලන්න පුළුවන් ඒතර අපිට අවශ්‍ය කරන්නේ මේ සිහිය එහෙමනම් අර වදින තැනට අපි හිත තියාගෙන ඒක මහා වේගෙන් යනවා කියන එක නෙවෙයි යම් කිසි මට්ටමකට ඒ වදින තැනට හිත තියාගෙන ඒ වදින තැන විතරයි හිතන්නේ ඔසවනවා තබනවා එහෙම හිතන්න ඕනත් නැහැ අපි එහෙම ඒක පසුව සිහිය හොඳට පුහුණු වුණාට පස්සේ ඔසවනවා යවනවා කියන අවස්ථාවලටත් හිත යොමු කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ආරම්භයක් විදිහට අපි හාන්දර කියන්නේ අර ස්පර්ශ වෙන තැනට සිහිය පිහිටවන්නේ. සිහිය පිහිටවන්නේ කියලා. අපි හඳ දැන් ගුරු උපදේශ අවශ්‍යයි කියන තැනට තමයි මේ අපේ සාකච්ඡාව මේ උනේ. එතකොට ආනාපාන සතිය කරනවා නම් අනිවාර්යයෙන්ම ගුරුවරයෙකු උපදේශය තියෙන එක ඊටාම යෝග්‍යයි කියන එක අපේ හඳුර මතක් කළා. ආන දැන් මම අහලා තියෙනවා අපේ හන්න දැන් ආනාපාන සති භික්කවේ භාවේ තබා විතක්කූපච්ඡේදාය කියලා ප්‍රකාශනයක් මේ විතර්කය බිඳ දැමීම සඳහා ආනාපාන සතිය අඩන්න කියලා. ඒතකොට විතර්ක බහුල චරිතවලට විතර්ක චරිතවලට ආනාපාන සතිය යෝග්‍යයි කියලා කියන්න පුළුවන්. ඔව් ඇත්තටම සාන්නත් දැන් සාමනහට කියපු විදිහටම ඇත්තටම ධර්මයේ සඳහන් වන්නේ ආනාපාන සති භාවය තබ්බා විතක්ක සමුච්ඡේද. ඇත්තට විතර්ක නැති කරන්න ඇත්තටම දැන් අර අපි දැන් ආනාපාන සතිය ලැබෙන ප්‍රතිඵල සඳහන් වෙන්නේ හරියට අලුගොඩකට ගලක් ගැහුවා වගේ විසිරීලා තියෙන හිත අර ඒ වතුර දාලා ඒ අලුගොඩ තැම්පත් කරනවා වගේ මේ සිහිය මේ සිහිය මේ හුස්ම රැල්ලට දාලා අර තියෙන විප්සිත භාවය අඩු කරන්නම තමයි ආනාපාන සතිය බොහෝසෙයින් උපකාර කරගන්නේ. මොකද ආනාපාන සතිය පාදක කරගෙන ස්වාමීන් වහන්සේ අන්තිමට අන්ති දුකනාත්මක කියන ත්‍රිලක්ෂණ එහෙම. නමුත් අර හිතේ විචිත්ත ස්වභාවය තියාගෙන අපිට ඉලක්කයකට යන්න බෑ. එහෙනම් අපිට ඕනම දෙයක් එහෙමනේ. එහෙමනම් දැන් අපි දැන් දරුවේ පාඩම් කරනකොට උනා විචිත්ත හිතකින් පාඩම් කරන්න බෑනේ. මට මතකයි ඉස්සර අපේ නාවේනේ මහින්පාණන් වහන්සේ නිතරම අපට කියන දෙයක් තමයි පාඩම් කරන්න කලින් විනාඩි 20ක් නැත්නම් අඩුම තරම් විනාඩි 10ක් ආනාපාන සතිය වලට පාඩම් කරන්න. ඇත්තටම එහෙම පාඩම් කරපුවම පුදුම විදිහට පාඩම් හිතෙනවා. මොකද අර විචිත්තව හිත කියන මනස එක්තෙන් කරලා පාඩම් කරපුවාම සාමාන්‍ය මම සාමාන්‍ය දෙයක් කිව්වේ. දැන් මේක ඉතාම හොඳ ප්‍රකාශනයක්. ඒ කියන්නේ දැන් ඉදිරියේදී උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාග වලට කාලය එළඹෙනවා. ඉතින් බොහෝ දරුවන් දැන් පාඩම් කරන්න ආරම්භ කරලා තියෙනවා. පාසල් ගුරුවරු දරුවන්ට ඉගැන්වුවේ නැතත් දරුවෝ දැන් ස්වේච්ඡාවෙන් බොහොම අමාරුවෙන් මේ ඉගැන්වීමේ කටයුතු වල නියැලෙන බවක් පේනවා. ඉතින් අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕන අපේ හාන්දරන්නේ ගුරුවරු කියන්නේ දෙමව්පියෝ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා. ඉතින් රටේ සමස්ත දරුවන් ගැන කල්පනා කරලා බලලා තමන්ට යම් යම් ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන් අපහසුතාවල් තියෙන්න පුළුවන් පීඩාවල් තියෙන්න පුළුවන් ඒවා පැහැදිලිවම පිළිගත යුතු සත්‍යයක් නමුත් ඒ ඔක්කොම අපි දරු සම්පත හමුවේ අවම අවම දේවල් හැටියට සලකලා හැම දරුවෙක්ම තමන්ගේ දරුවෝ හැටියට සලකලා ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමේ යුතුයකම වගකීම කරට ගන්න කියන එකත් අපි මේ වෙලාවේදී අවධාර්මණය කර සිටින්න සතුටුයි කැමති. එතකොට විභාගයට පෙනී සිටින දරුවෙකුට අපේ හාමුදුරනේ කොහොමද මේ ධාරණ ශක්තිය ඇති කර ගැනීම මතක තබා ගැනීම ශක්තිය ඇති කර ගන්නත් අපේ හඳුරු මතච්චල ආනාපාන සතිය දැන් අපි සාමාන්‍යයෙන් බැලුවොත් අපේ මේ සිතෙහි රාගය, ද්වේෂය ඒ ආදී අනේක විද කෙලෙස් වලින් මේ හිත වැහුණාට පස්සේ ස්වාමීන් වහන්සේ ඇත්තට මෙතන මේ අපවිත්‍ර හිතක් තියෙන්නේ. පිරිසුදු හිතක් නෙවෙයිනේ. ඒ පිරිස් ඒ අපවිත්‍ර හිතෙන් දැන් හිතන්නකො ඇලීම්, ගැටීම් මේ හිතේ පොඩිම තීර්ෂ්‍යාව ආදී අනේක විද කෙලෙස් වලින් පිරීලා නම් ඇත්තටම මේ සාමාන්‍ය පාඩම් කිරීමක් නෙවෙයි. දැන් අපි පොතක් බලාගෙන අපි සමහරවිට පොතක් කියවනකොට පිටු ගාණක් ඔහේ කියවිලා. නමුත් මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ සිහිය නැහැ. එහෙමනම් අපි ඒ කෙලෙස් ඒ මොහොතට තදංග වශයෙන් යටපත්කරනද ඒ වගේ කියන්නේ විවිධ අරමුණු පසුපස්සේ දිව යන හිත එක අරමුණක පිහිටුවා ගන්න කියන එකයි කියන්නේ. පැහැදිලිවම එක අරමුණකට පිහිටුවා ගන්න පාදක කරගන්න හොඳම භාවනාවක් ඇත්තටම ආනාපාන සංසතිය. ඉතින් ඇත්තට මේකෙන් විතර්ක නැති කරන එකනේ කරන්නේ අපිට ඕනත් විතර්ක නැති කරගන්නනේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් ඇත්තටම දැන් මේ විදිහට විනාඩි 10ක් හැබැයි තාම හොඳයි විනාඩි 20ක් විතර කරගන්න පුළුවන් නම් හොඳට මේ උඩුකය කෙලින් තියාගෙන හුස්ම රැල්ල දිහා බලාගෙන හොඳට භාවනා කළා ඊළඟට පොත අරගෙන පාඩම් කරාට පස්සේ එකපාරයි පොත බලන්න ඕන. එහෙමයි. ඒතර සෑහෙන පාඩම් හොඳට හිටිනවා. ඒක අපිට සාමාන්‍යයෙන් උනත් කෙනෙකුට හිතන්න පුළුවන් ඔය නොයේක් විදිහේ පාපකාරී සිතුවිලි හිතේ දරාගෙන සාමාන්‍යයෙන් පාඩම් කරන්න බෑනේ. ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි අර දැන් අර සංගාරව බ්‍රහ්මණතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ අර මේ කාමරාගේ හිතේ තියෙනවා නම් ද්වේෂයේ හිතේ තියෙනවා නම් මේ තියෙන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ වලින් වැහිලා නම් පාඩම් කරපුවා හිතේ තියෙන්නේ නැහැ. එහෙම. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ කෙලෙස් යටපත් කරන්න අනිවාර්යයෙන්ම මේ සිතේ වික්ෂිප්ත භාවය නැති කරන්න ආනාපාන සතිය ඒ පැත්තෙම ඒ අංශෙන් ගත්තත් විශාල පිටුහලක් වෙනවා. එහෙම. එතකොට දැන් ආනාපාන සති භාවනාව පුරුදු කිරීමේදී ආචාර්යවරයෙකුගේ ගුරුවරයෙකුගේ ඇල්ම බැල්ම සෙවිල්ල තිබිය යුතු බව අපි හාමුදුර අවධානය කළා. ඒ නිසා තා පුංචි දෙයක් කියන්න ඕන. නැත්නම් සමහරු මේ ප්‍රමාදී වෙන්න පුළුවන්. දැන් අපි භාවනාවක් කරගෙන යනවා ආනාපාන සතිය කරගෙන යනවා නම් ඒක ඇත්තටම දැන් මේ දවස්වල නිවෙස් වල බොහෝ දෙනා භාවනා කරනවා. ටික කරගෙන ගියාට කමක් නැහැ. ඒ සිහිය පුළුවන් තරම් අපි තුන් පැයක් ඉන්න පුළුවන්. සිහිය සමත වශයෙන් හොඳට සිහිය දිනු කරගෙන යන්න. නැත්තම් මොකද ගුරුවරයෙක් හම්බ වෙනකන් කියලා මේක පැත්තකට දැම්මොත් අපිට අර ඇත්තම හොඳ ගුරුවරයෙක් හම්බෙලා භාවනා කරන්න යනකොට අපිට අර පුරුද්ද නැති වෙන්නත් පුළුවන්. නිසා මේක අකණ්ඩවම භාවනා කරනවා නම් ආනාපාන සතිය ඊළඟට සතර කමඨහන් ඒ ආදී සියලු භාවනා Taman කැමති Tamanගේ කෙලෙස් යටපත් වෙන ඊළඟට සමාධිමත් වෙන හිතේ ඒකාග්‍රතාවය ඇති වෙන භාවනාවන් කරගෙන යන්න. හැබැයි මේ වගේ නිසි ප්‍රයෝජන ගන්න නම් හොඳ ගුරුවරේ ඇත්තටම අත්‍යවශ්‍යයි. හැබැයි ඉතින් අපි හන්නේ එහෙම භාවනා කරගෙන යන්න පවා භාවනා පිළිබඳ කිසියම් දැනුවත් වීමක් ඇති කරගන්න ඕනනේ. එතකොට ගුරුවරයෙක්ගේ හරි දේශකයෙක්ගේ හරි දේශනාවක් අහලා ගුරු මොකක් හරි කොහරි ගුරුවරයෙකුගේ සම්බන්ධයක් තිබෙන්නත් වෙනවා. පැහැදිලිවම. තවත් මට අවධාරණය කරගත යුතු දෙයක් තියෙනවා අපි හන්නේ මෙතෙන්දී. සමහරු භාවනා කරන්න යනවා මේ පොත් විතරක් පාවිච්චි කරලා. ඊළඟට අපි දන්නවා භාවනා පොත් තියෙනවා භාවනා කරලා එක එක්කෙනා දකින විඳින අත්දැකීම් සහිත පොත් තියෙනවා මෙන්න මේව කරාම මේ විදිහ අත්දැකීම් මේ වගේ පාට දැක්ක මේ වගේ බෝල දැක්ක ආදී වශයෙන් කියලා කියන යම් ප්‍රකාශන සහිත පොත් තියෙනවා සමහර අය අපහන්නේ ඒ පොත් කියවලා ඒ අධ්‍යයන ගැනීම සඳහා භාවනා කරලා ඒව ලැබුණ නැතුනහම වික්ෂිප්ත මනසක් ඇති පුද්ගලිය බවට පත් වෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් කෙනෙක් කියන්න පුළුවන් මගේ ගුරුවරයා මේ පොත කියලා. ඒ සම්බන්ධයෙන් මොකද්ද අපහන්නේ ලබා දෙන උපදේශය? සම්පූර්ණ වැරදි පිළිවෙලක් සම්හංශ. මොකද දැන් ඇත්තටම ඒක එහෙම පොත් ඒ හැටියටම තමන් ප්‍රතිඵල අපේක්ෂා කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. මොකද සමහරවිට ඒක හොඳටම හිතට ගන්න ඕනේ. දැන් අපේ මිත්‍රිගල වැඩ හිටපු ඥානාරාම ස්වාමීන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙන මේ භාවනාවකින් ලැබෙන ඥානයක්වත් ඔය යෝගාවචරය වැඩි ඒවා ඊට කලින් දැනගෙන තියෙන එක ඇත්තට අවශ්‍යතාවයක් නැහැ කියන්නේ. එහෙමනම් මේ පුජ්‍යලේ පුජ්‍යලිකව අත්විඳපු දෙයක් අපි ගුරුවරයා හැටියට තියාගන්නවා කියන්නේ ඒක මහා මෝඩකමක්. ඒක ඇත්තටම නොකළ යුතු දෙයක්. මොකද සාමාන්‍යයෙන් සාමනස ඔය ආලෝක ඔය විවිධාකාර දැකපු දේවල් ඔය ඔක්කොම භාවනාවේදී උපක්ලේශනේ. ඒත්තර දැන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට දැන් මග්ගංච අමග්ගංච ඥාත්වා තිතඥානම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ මාර්ගය අමාර්ගය තෝරා ගන්න නොවන. එතකොට දැන් ඔය ඒ වෙනකොට සාන්ත හිත සියුම් වෙලා ඔය ගොඩක් ඔය වෙද්දු හැම ලෙඩ සුව කරන්න හැම ඔය යම් කිසි මට්ටමකට භාවනාව දියුණු කරලා එතන කරන වෙදකම් කරගෙන යනවා. ඉතින් ඒවා ඉතින් අපි යන මාර්ගයට බාධාවක් නෙමෙයි. එහෙමනම් මේ ඒ වගේ අත්දැකීම් පාදක කරගෙන යම් කෙනෙක් පොතක් බලාගෙන ඒ විදිහටම භාවනා කරන්න යනවනේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ඒක නොකළ යුතු දෙයක්. මොකද ඒකෙන් කවදාවත් නිසි ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙම. එතකොට ඒ නිසා බොහොම කල්පනාකාරී වෙන්න ඕන සිහිය නුවණ මෙහෙवला මේ සුදුසු කර්මස්ථානයක් තෝරාගෙන භාවනාවට බැස ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි අද මේ ආනාපාන සති සංඥාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී භාවනාවට යම්කිසි ප්‍රවේශයක් ලබා දී විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව සිදු කිරීමේදී ඇති කරගත යුතු වටපිටාව පිළිබඳව තමයි තාම සාකච්ඡා කළේ අද දවසේදී. හැබැයි මා හිතනවා බොහොම ප්‍රයෝජනවත් උපදෙස් රසක් ඔබට ලැබෙන්න ඇති කියලා ප්‍රවීණ කර්මස්ථානාචාර්යවරේ කුණවාස භාවනා මධ්‍යස්ථානාධිපති කෙනෙක් උන්වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයේ බොහෝ දිනා භාවනා කර්මස්ථාන ලබාගෙන භාවනාව පුරුදු පුහුණු කරනු. ඉතින් ඒ නිසා උන්වහන්සේට ඒ පිළිබඳව අධ්‍යක්ීම් රාශියක් තියෙන නිසා උන්වහන්සේ බොහොම පැහැදිලිව කළ යුතු මාර්ගය පිළිබඳව කරුණු අපට ගෙනහැර දක්වනු. ඉතින් අපිත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ආනාපාන සතිය හරියට කොහොමද පුරුදු පුහුණු කරගන්නේ කියන කාරණාව පිළිබඳව ප්‍රමාණාත්මක කරුණු උන්වහන්සේ වෙතින් දැනගන්න. ඉතින් අදට નિયમિત කාල වේලාව අවසන් නිසා අපි සාකච්ඡා මෙතකින් સમાપ્ત කරන්නටයි සූදානම. අද මේ ඉතින් ලබන සතියේ අපි බලාපොරොත්තු වෙනවා ආනාපාන සතිය පිළිබඳව තවත් පුළුල් වශයෙන් කරුණු සාකච්ඡා කරන්න. ඉතින් ඒ සඳහා කාලය ඉඩ අවකාශ සලසා දෙමින් අපි අදට සමුගන්නවා අද දවස් පුරා මේ ධර්ම සාකච්ඡාව තුළින් රැස් කරගත් උදාාරතර කුසල ධර්මයන් අනන්ත ආශිර්වාද බල මහිමින් ඔබට අපට සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න